සුබෞදෑසනක් ඔබ සීලු කෙනෙක්ටම අද දවස අන්තර්ජාලය හර අපිත් එක්ක සම්බන්ධ ඔබ සියලු කෙනෙක්වම ඒ සුස් ක්‍රිස්තුස් වහන්සගේ නාමයෙන් ඉතාමතාදරෙන් පිළිගන්නවා අපි සියලු කෙනෙක් මේ වෙලාවේද අප ඇස් වහලා දෙවන් වහන්සේ අද දවසේ නමස්කාර කරන්න උන්වහන්සගේ අභිමිකට යන්ට අපගේ ජීවිත සූදානන් කරමින් අපේ ටික වෙලාවක් යාඥාව උන්වහන්සගේ අභිමුකේ සිටිමෝ හලලුයා ජීවමාන වූ බලවත් උදේ පියාණන් වහන්ස ඔබාන්සට මේ උදෑසන කාලයේදී අපගේ ජීවිත අපි ඔසවනවා. ස්වාමීන් ඔබහන්සේ විශ්වාසවන්ත වූ ස්වාමීන්. ඔබහන්ස අප සමග සිටින්නාව දෙවිපියාණන්ය. ඔබහන්ස අප වත් නොහරින්නාව දෙවිපියාණන් නිසා අපි ඔබහන්සට ස්තුතිවන්ත වෙනවා. අද දවසේ ඔබහන්සට নমස්කාර කරන්නට අද දවසේ ඔබහන්සට ප්‍රශංසා ගීතිකා ගායනා කරන්නට අපගේ ජීවිත අපගේ මුඛයන් වහන්සේ විවෘත කළ මැනවා. අද දවසේ ඔබ වහන්සේට নমස්කාර කරද්දී අපගේ ජීවිත නිදහස් වෙන්නත් ඔබ වහන්සේගේ අභිමුඛයේ ප්‍රීතිය අත්දකින්නත් ඔබ වහන්සේ අපට කරුණාව දුන මැනවා. අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව සියලු ජීවිතයක් අපේ වහන්සේගේ අතට බාර කරනවා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමෙන්. ආමෙන්. අපි ප්‍රීතිමත්ව ගායනා කරමු ඔබ උසස්ය සමිතේ. උත්සස්ය සමින්දේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උත්සස්ය සමින්දේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ උත්සස්ය ඔබ උත්සස්ය සමින්දේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි ශූතයි සමිඳේ මාදැත් උත්සවා ඔබ අභියසේ ඔබ ශූතයි සමිඳේ මාදැත් උත්සවා ඔබ අභියසේ ඔබ ශූතයි ඔබ ශූතයි සමිඳේ මාවැඳ වැටෙන්නේ ඔබ අභියසයි දුම්ය සමිඳේ වාදන නමා ඔබ අභියසේ ඔබ උතුම්ය සමිඳේ වාදන නමා ඔබ අභියසේ ඔබ උතුම්ය ඔබ උතුම්ය සමිඳේ මාවැඳ වැටෙන්නේ ඔබ අභියසයි ඔබ ශුද්ධයි සමිඳේ ජුතයිසා මිදේ මා දැත්තොසවා ඔබ අභියසේ ඔබ ජුතයිසා මිදේ මා දැත්තොසවා ඔබ අභියසේ ඔබ ජුතයි ඔබ ජුතයිසා මිදේ මා වැඳ වැටෙන්නේ ඔබ අභියසයි 예수 이남의 예수 노키암 베마트 이남의 예수 이남의 예수 노키암 베마트 이남의 යාම බෑ මට ඒ නාමේ නොකියාම බෑ මට ඒ නාමේ යේසු ඒ නාමේ යේසු නොකියාම බෑ මට ඒ නාමේ හඬගා කියන්න සදා කියන්න දැන් ඒ නාමේ නාමේ යේසුස් අඳගා කියන්න දැන් ඒ නාමේ යේසුස් ඒ නාමේ යේසුස් අඳගා කියන්න දැන් ඒ නාමේ උත්සවම් සියල්ල ඔසවාම් සියල්ල දැන් ඒනාමේ ඔසවාම් සියල්ල දැන් ඒනාමේ යේසු ඒනාමේ යේසු ඔසවාම් සියල්ල දැන් ඒනාමේ 예수 이남의 예수 고사함시 알라된 이남의 예수 이남의 예수 고사함시 알라된 이남의 오마 스와미니 උත්සවාම් සියල්ල දැන් ඒ නාමේ හලෙලූයා ඔබ නම දෙන්නෙම් ඔබ උත්සවන්නෙම් යේසුනි යේසුස්ගේ නාමය උත්සවමු ඒ ශුද්ධ වූ නාමය ඒ ජීවමාන වූ නාමය යේසුස් ක්‍රිස්තුස් ඔබ වහන්සේ අප සමගයි වහන්සේට සියලුමයිම ගෞරවය දෙන්නෙම් යේසුනි යේසු සේනාමේ යේසු උත්සවාම් සියල්ල දැන් ඒනාමේ Hallelujah. Yeah. 예수 내 남의 예수 உற்சவாம்சி அல்லதன் நாமே அலலுயா சுவாமினி வான்சேகி நாமே சுவன்னின் ஓ ஏசுனி ඔබ නම් දින්නෙම් විශ්වයමැම් කරවානනී ඔබ නම දින්නෙම් උසවන්හෙම් මාදැත දැන් නාමදින්ටා දේවාති දෙව් මාදේ රාජීන් දැන් නමදින්ට දෙවති දෙව් මාදේ රජී තිනා දෙයක් නෑ කිසි ඔබ පමණයි සදා මාත්මේ විදු ස්වාමිනී ඒ නාමෙටයි තුදන්නේ මාම් geht sie all. Ande vivaruo enat, vatina dea නැකිසි ඔබ පමණයි සදා මාත් నిమిదు స్వామిని ఏ నామెటై ఉదాన్నే మాం మాగేసియల్ ఏ నామెటై ఉదాన్నే మాం మాగేసియల్ ஆலோசியாம் ஏனாமேட்டை உதானேவாம் மகேசியல் ஓம் சுவாமினி ஒவான் சேவோ சுவாமின் ஒவான் சேவ நாமதினம் இயேசுனி ඔබ අපගේ දෙපියාණන්ය අපගේ ස්වාමින්ය අප සමග සිටින්නා වූ යේසුස් ඔබයි ඔබ වහන්සේව නම දෙන්නෙම් වහන්සේ අපත් නොවරින්නා වූ ස්වාමින්ය වහන්සේට ගෞරවය දෙන්නෙම් යේසුස්ගේ නාමය උතුම් නාමය ඔසවන්නෙම් ඒ නාමයට ගෞරවය ඒ නාමයට මහිමය දෙන්නෙම් ආත්මයානනී 주 ஞானனி தேவராஜயே බලයඔබමවේ සුදතුනියඔබ රජ කරන්න මාගේ ජීවිතේ දේවරාජයේ ඵලය ඔබම වේ සුද තුනි ඔබ රජ කරන්න මාගේ ජීවිතේ ආත්මයානනින් සුද ආත්මයානදී ඵලයෙන් පුරවන්න මාව ආත්මයානනී ගුරුතුමා ඔබයි මාගේ ජීවිතේ මග පෙන්වාගෙන යනුමා ආත්මයානදී ගුරුතුමා ඔබයි මාගේ ජීවිතේ මග පෙන්වාගෙන යනුමා ආත්මයානනී ආත්මයානනී චුද ආත්මයානනී പുറവന്നമാവ ആത്മയാനടി ആത്മയാനനി ശുദ്ധ ആത്മയാനനി പലയൻ പുറവന്നമാവ ആത്മയാനനീ ජලයෙන් පුරවන්න මාව ආත්මයානනී අලෙලුයා වාත්මයන්න් වහන්ස උවහන්ස අපට මඟ පෙන්වමින් අපට පාර පෙන්වමින් අප ඉදිරිට ගෙන යන්න දෙයි පියාණන්නයේ අපේ ජීවිතය අපි මුහුණ දෙන්නා වූ සියලු අවස්ථාවන් වලදී උවහන්ස අප සමග සිටමින් අපට මඟ පෙන්වෝ මැනවා ස්වාමිනේ මේ ලෝකයේ මේ තිබෙනා වූ කාලය තුලදී ඔබ වහන්සේ අප සමග සිටින නිසා ඔබ වහන්සේ අපට සපයන්න යන්න නිසා ඔබ වහන්සේ අප ආරක්ෂා කරන නිසා අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා ස්වාමිනේ ඔබ වහන්සේ අපගේ බලාපොරොත්තුවයි ඔබ වහන්සේ අපගේ විශ්වාසයයි ඔබ වහන්සේ කෙරෙහි බලමෙන් අපගේ ජීවිතය ඉදිරියට යන්න ඔබ වහන්සේ අපට කරුණාව දුන මැනවා දවස නිසා ස්තුතියි. දවස අපිත් එක් එකතු වෙන සෙනක ගැන අප ස්තුතිවන්ත වෙන. වහන්සගේ ආශිර්වාදය ආරක්ෂාව උන් සමඟ තබන්න. ඉදිරියේ දසන්නාව යන්න ඔබහන්සගේ දේව වචනයද අපි ඔබහන්සක ඇතට බාර කරනවා. ඒ වචන තුළින් අපට කතා කරමැනවා. සියල්ලක් ඉල්ලන්න ඒසුස් ක්‍රිස්තුස් වහන්සගේ ජීවමාන වූ බලවත් වූ නාමයෙන්. ආමෙන්. තාබර ප්‍රේමවන්තයනි තවත් සබත් දවසක ඔබ ඉදිරියේ දේ වචනයෙන් ඔබට උපස්ථාන කරන්නට ලැබීම ගැන ස්වාමියූ දෙවියන් වහන්සේට සුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම අපි නැවතත් නිවසට වෙලා ඉන්න කාලෙක නිවසට වෙලා දෙවියන් වහන්සේව නමස්කාර කරන්න මේ විදියට උන්වහන්සේ දුන්න අනගී අවස්ථාව ගැන සුතිවන්ත වෙනවා. අපි මේ මුහුණ දීලා තියෙන්නේ නැවත වතාවක් ඉතාමත් අමාරු තත්ත්වයක් රටක් විදියට අපි පෞද්ගලිකව අපි පවුලක් විදියට සභාවක් විදියට අපි එකිනෙකෙනා මේ අමාරු දුෂ්කර පීඩා තත්ත්වයට අපිට මුහුණ දෙන්නට සිද්ධ වෙලා තියෙනවා. සමහරක් වෙලාවට මනුෂ්‍යයන් හිතන් නැතුව වගකීම් විරහිතව කරන මේ ක්‍රියාවල් නිසා බොහෝ වෙලාවට බොහෝ මනුෂ්‍යයන් හට එහි ප්‍රතිඵල අද දවස වෙද්දිී අත්විඳින්ට සිද්ධ වෙලා තියෙනවා. කෙසේ හෝ වේවා අපි දෙවියන් වහන්සේව නමස්කාර කරන මනුෂ්‍යයන් විදියට අපි උන්වහන්සේට ගෞරව කරන මනුෂ්‍යයන් විදියට උන්වහන්සේගේ වචනයෙන් ඔබත් සමඟ කතා කරන්න වගේම උන්වහන්සේට නමස්කාර කරන්න ඔබ සභාවක් විදියට මේ විදියට රැස් වෙලා ඉන්නක ගැන නැවතවාරයක් දෙවියන් වහන්සේට සුතිවන්ත වෙනවා. අපි මනුෂ්‍යයන් එක කතා කළ බලද්දි අපි මනුෂ්‍යයන් එක මේ කාලයේදී දේවල් බෙදාගද්දී බොහෝ දෙනෙක් කතා කරන්නේ Tamanගේ ජීවිතයේ බලාපොරොත්තු විරහිත ස්වභාවයෙන් බයටපත් වෙලා ඒ වගේම තමයි මානසිකව ගොඩක් පීඩාවට ලක් වෙලා ඉන්න කාලයක් තමයි මේ කාලේ. සමහරක් වෙලාවට මුදල් අතින් මිනිස්සු ගොඩක් වෙලාවට අමාරු තැන්වලින් ගමන් කරන කාලයක් වෙලා තියෙනවා මේ කාලය. විශේෂයෙන්ම බොහෝ මනුෂ්‍යයන් කතා කරද්දී ඔවුන්ගේ හදවතේ දැනෙන එක කාරණාවක් තමයි මනුෂ්‍යෝ කනස්සල්ලට පත් වෙලා. මනුෂ්‍යන්ට මම කිව්ව වගේ බලාපොරොත්තු විරහිත ස්වභාවයකට පත් වෙලා තියෙනවා. නමුත් ක්‍රිස්තියානි ඔබට මට දෙවියන් වහන්සේව නමස්කාර කරන ඔබට මට අද දවසේ උන්වහන්සගේ වචනය දැහිරමත් කරන කතාවක් නිරන්තරයෙන් අපිට මතක් කරනවා. අපි හැම කෙනෙක්ම කිතුුණුවෙක් වෙන්න පුළුවන් කිතුුණුවන් නොවන කෙනෙක් වෙන්න පුළුවන් මේ දුෂ්කරතාවයට මේ අමාරු තත්ත්වයට අපි මූුණදීලා තියෙනවා. හැබැයි කිතුුණුවන් වගේම කිතුුණුවන් නොවන අයත් එක සමාන විදියට මුහුණ දීලා තියෙන මේ අර්බුදය ඇතුළතදී කිතුුණුවන්ට දෙවියන් වහන්සේ තුළ සුවිශේෂී සමාධානයක් අත්දකින්ට මාර්ගයක් දේවචනය අපට උගන්නනවා. එනිසා මේ සුවිශේෂී මාර්ගයේ තේරුම් ගැනීමට මේ සුවිශේෂී සමාධානයට ඇතුළත් වෙන්න මේ සුවිශේෂී බලාපොරොත්තුවට ඇතුළත් වෙන්නට මේ උදෑසන මම කැමති ඔබට දෙවියන් වහන්සගේ වචනයෙන් යමක් මතක් කරන්න. අපි පෙරලගමු දේ වචනය පිළිපි පොතේ හතරවෙනි පරිච්ඡේදයේ හයවැනි පදය සහ හත්වනි පදය පිළිපි පොතේ හතරවැනි පරිච්ඡේදයේ හයවැනි පදය සහ හත්වෙනි පදය. දෙවචනය අපිට මෙහෙම කියනවා. ඔබ කිසිවක් ගැන කරදර නොවී. සියල්ලේදී ස්තුතිපූරකව යාඥාවෙන් හා කන්නලව්වෙන් ඔබේ අයදුම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැන නුවන ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාධානය ක්‍රිස්සුස් වහන්සේ තුළින් ඔබේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේය. නැවතත් අපි වචනයට ඇහුම්කම් දෙමු පිළිප්පි පොතේ හතරවෙනි පරිච්ඡේදයේ හයවෙනි පදය සහ හත්වෙනි පද. ඔබ කිසිවක් ගැන කරදර නොවී සියල්ලේදි ස්තුතිපූර්කව යාඥාවෙන් හා කන්නලව්වෙන් නොබේ අයිදුම් දෙවියන් වහන්සේට දන්වන්න. එවිට සියලු නැනනුවන ඉක්මවා යන දෙවියන් වහන්සගේ සමාධානය ක්‍රිස්තුස් යේසුස් වහන්සේ තුළින් ඔබේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේය. මෙවැනි කාලයකට අපිට මුහුණ දෙද්දී පාවුල්තුමා දේව වචනයෙන් අපිට යම් ආග්ඥාවක් කරගෙන එනවා අපි ඉන්නා වූ තත්ත්වය ඇතුළතදී. අපි ගමන් කරන්න වූ තත්ත්වය ඇතුළතදී කනස්සලුවන්නට එපා කියලා. සාමාන්‍යයෙන් අපි මනුෂ්‍යයන් විදියට මෙවැනි තත්ත්වයන් වලට මුහුණ දෙද්දි මෙවැනි අමාරුකම්වලට මුහුණ දෙද්දි නිරායාසයෙන් අපේ ඇතුලාන්තයෙන් එන දෙයක් තමයි කනස්සලුවීම. හැබැයි මේක සාමාන්‍ය දෙයක් වුණත් බොහෝ වෙලාවට මේ තත්ත්වය දිගින් දිගට දිගින් දිගට පවත්වාගෙන යද්දී මේ කනස්සලු වීම නිසා මනුෂ්‍යයන්ගේ ජීවිත බොහෝ වෙලාවට කඩාවැටෙන්නට පටන් අරගන්නවා. පවල්තුමා ඒ නිසා අපිට දේව වචනයෙන් ආග්ඥාවක් විදියට කියනවා ඔබ කිසිවක් ගැන කනස්සලුවන්නට යන්නට එපා. ඔබ කිසිවක් ගැන කනස්සලුවන්නට යන්නට එපා. හේතුව සබවින්ම අපිට කනස්සලු වූවා කියලා අපේ ජීවිතේ අත්පත් කරගන්න කිසිම දෙයක් නැහැ. අපි කනස්සලු වුණා කියලා අපේ ජීවිතේට කිසිම දෙයක් එකතු කරගන්න දෙයක්වත් නැහැ. යේසුස් වහන්සේ Tamanගේ ඉගැන්වීම් වලදී අපිට පේනවා මතයතුමාගේ සුභාරංචයේදී 6 වෙනි පරිච්ඡේදයේ 25 වෙනි පදයේ ඉඳන් 33 වෙනි පදේ වෙනකන් කියනවා කනස්සලු වෙන්න එපා. කනස්සලු වීම අපේ ජීවිතයේ යහපත් ප්‍රතිඵල ඇති කරන කාරණාවක් නෙමෙයි. කනස්සලු වීම අපේ ජීවිතයේ යහපතක් අපිට ඇති කරන කාරණාවක් නෙමෙයි. මේ කනස්සලු වීමේ අවසානයේ සිද්ධ වෙන්නේ මිනිස්යාගේ මානසික මට්ටම කඩාගෙන වැටෙන එකයි. ඒ නිසා අපි මුහුණ දෙන ඕනෑම තත්වයක් ඇතුළතදී අපි මුහුණ දෙන ඕනෑම අසීරුකමක් ඇතුළතදී දේ වචනේ අපිට උගන්නන මේ ආඥාව අපි මුලින්ම හිතට ගන්නට අවශ්‍යයි. කනස්සලු වුණා කියලා අපිට කිසි දෙයක් ලැබෙන්නේ නැත්නම් ඇයි අපි කනස්සලු වෙන්නට යන්නේ. ඇයි අපි බලාපොරොත්තු විරහිත ස්වභාවයකට යන්නට යන්නේ. අපි අහන දේවල් වලින් අපි රූපවාහිනියෙන් දකින දේවල් වලින් සමහරක් වෙලාවට අපේ ළඟ මිත්‍රයන්ට ළඟ ඥාතීන්ට වෙලා තියෙන මේ ව්‍යසනය ඇතුළේ වෙලා තියෙන දේවල් වලින් අපි බොහෝ වෙලාවට කනස්සලු වෙන්නට යනවා. අපි බොහෝ වෙලාවට බලාපොරොත්තු විරහිත ස්වභාවයකට ඇතුළත් වෙන්නට යනවා. නමුත් පාවුල්තුමා අපිට උගන්නනවා කනස්සලු වෙන්නට එපා. ඔබ කනස්සලු වෙන්නට එපා. ඔබ කිසි දෙයක් ගැන කනස්සලු වෙන්නට එපා. මේ ආඥාව යේසුස් වහන්සේගේ ඉගැන්වීමෙනුත් මං ඔබට කිව්ව වගේ යේසුස් වහන්ස පෙන්නනවා. අපිට මේ කනස්සලු වීම ඇතුළතදී කිසි දෙයක් ළඟා කරගන්නට බැරි වෙනවයි කියලා. මෙවැනි ව්‍යවසනයක් ඇතුළතදී අපේ ජීවිතයේ අපේ මානසික සෞඛ්‍ය අපි යහපත්ව තබාගත්තේ නැත්නම් අපිට මේන තත්ත්වයන් වලට මුහුණ දෙන්නට අමාරුයි. බොහෝ මිනිසයන්ගේ ජීවිතවල මේ විවසනය අමාරුවෙන් දකින්නේ මේ විවසනයේ ඇතුළතදී බලාපොරොත්තු විරහිත ස්වභාවයකින් දකින්නේ මේ ඇතුළාන්තයෙන් නිරන්තරයෙන්ම එන මේ කනස්සලු වීමේ ස්වභාවය නිසා. ඒ නිසා පාවුල්තුමා අපිට උගන්වන්නේ අපේ මේ විවසනයන් එහෙම නැත්නම් මේ අසීරුකම් මේ අමාරු අවස්ථාවන් වලදී අපි මුහුණ දෙද්දී කනස්සලු වෙනවට වඩා වෙන යම් කාරණාවක් දෙවියන් වහන්සේ අපිට පෙන්නලා තියෙනවයි කියලා. දේ වචනය අපිට කියනවා පවුල්තුමා මේ කනස්සලු වීමට අපිට විසඳුමක් අරගෙනෙනවා මේ කනස්සලු වෙනවට වඩා. ඔබ මේ ආකාරයෙන් ඔබේ ජීවිතය ගත කරන්නට කියලා. පවුල්තුමා අපිට කියනවා සියල්ලේදී හැම වෙලා වෙදිම අපි හොඳින් ඉන්න කාලෙදි වෙන්නට පුළුවන් අපි අමාරුකම් වලට මුහුණ දීලා තියෙන කාලෙදි වෙන්නට පුළුවන් අපි වේදනාත්මක තැන් වලින් යන කාලෙදි වෙන්නට පුළුවන් අපි ප්‍රීතියෙන් පවුලක් විදියට ගත කරන කාලෙකදී වෙන්න පුළුවන් ඕනෑම කාලෙකදී පාවුල්තුමා අපිට කියනවා ඔබ දෙවියන් වහන්සේ ඉස්සරහා ඔබ ස්තුතිපූර්වකව උන්වහන්සේ ඉදිරියේ යාඥාවෙන් සහ කන්නලව්වෙන් ඉන්න ඔබ ස්තුතිපූර්වකව යාඥාවෙන් සහ කන්න ලව්වෙන් ඉන්න. මේ වචනය පවල්තුමා මතක් කරද්දි මට මතක් වෙන අපේ සභාවන් වල ගායනා කරන ලස්සන ගීතිකාවක්. මේක ටිකක් කාලෙකට කලින් මේ ගීතිකාව ගායනා කර අපි. ජීවිතයේ රැළ ගසන කලට විපත් පැමිණෙතැයි සිතන විට ගනින්ලලත් ආසිරියකින් එක පුදුමයක් වෙයි ඉන් ඔබට. ජීවිතයේ මහා විශාල රැලක් ගහන වෙලාවෙදී. අපේ ජීවිතයට විපතක් පැමිණෙනයි කියලා අපි හිතන විට ඔබ ගණන් කරන්න දෙවියන් වහන්සේ ඔබේ ජීවිතය කරපු එක එක කාරණාවල්. ඔබ ගණන් කරන්න ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ ඔබට කරපු එකන එක කාරණාවල්. පවුල්තුම අපිට කියන්නේ ස්තුතිපූර්වකව ස්තුතිවන්ත හදවතකින් යුතුව උන්වහන්සේට යාඥාවෙන් සහ කන්නලව්වෙන් අයදින්න කියලා. උන්වහන්සේ අපේ ජීවිතයේ මේතාක් දුරට කරපු කාරණා බොහොමයක් ඇති. අද දවසේ ඔබ මේ දේශනා වහද්‍ය ඔබට මතක් කරන්නට පුළුවන් දෙවියන් වහන්ස ඔබේ ජීවිතය කරපු කාරණාවල්. මගේ ජීවිතය කරපු කාරණාවන් වලට වඩා දෙවියන් වහන්සේ වෙනආකාරයකින් ඔබේ ජීවිතේ කාරණාවන් වලට උන්වහන්සේ මඟ පෙන්වල ඇති. මගේ ජීවිතයේ දෙවියන් වහන්සේ මට කරපු ආශිර්වාදයන් වලට වඩා ඔබේ ජීවිතයේ දෙවියන් වහන්සේ කරලා තියෙන ආශිර්වාදයන් වෙනස් වෙන්නට ඇති. මොනියම් කාරණාවකින් හෝ දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතේ අදට කලින් ඊයේ ඊට කලින් දවස්වල ඊට කලින් අවස්ථාවන් වලදී උන්වහන්ස අපිට ආශිර්වාද කරලා තියෙනවා. මේ ගීතිකාවේදී අපිට උගන්වනවා වගේ පාවුල්තුමා අපිට උගන්වනවා වගේ ගණන් කරලා බලන්න ස්තුතිවන්ත වෙන්න පසුගිය දේවල් ගැන දෙවියන් වහන්සේ අපේ ජීවිතය කරපු කාරණාවල් ගැන. ව්‍යවසනයක් ඇතුළතදී කනස්සලු වෙනවට වඩා දෙවියන් වහන්සේ ඔබගේ මගේ ජීවිතය කරපු කාරණා එකින් එක කල්පනා කරන්නට හැකිනම්. අපිට මතක් කරගන්නට පුළුවන් අපි ළඟ ඉන්න දෙවියන් වහන්සගේ ස්වභාවය කොහොමද කියලා. අපි යාඥා කරන්නට යන අපි කන්නලව් කරන්නට යන දෙවියන් වහන්සේගේ ස්වභාවය කොයි ආකාරයෙන්ද කියලා අපිට කල්පනා කරලා බලන්නට පුළුවන් ප්‍රේමවන්තෙනේ. ඒ නිසා පාවුල්තුමා අපිට කියන්නේ ස්තුතිපූර්වකව යාඥාවෙන් සහ කන්නලව්වෙන් දෙවියන් වහන්සේ ඉදිරියේ ඉන්න කියලා. අපි අපේ හැඟීම් අපේ සිතුම් පැතුම් අපේ හදවතේ අපි මුහුණ දෙන වාතාවරණයන් අපි මුහුණ දෙන තත්ත්වයන් යාඥාව ඇතුළතදී ස්වාමින් වහන්සේට කියන්නට අවශ්‍යයි. තව වචනයක් ඔහු පාවිච්චි කරනවා කන්නලව්ව කියන වචනය. ගැඹුරු බලාපොරොත්තු ඇතිව නොපසු බට උත්සාහයෙන් යුතුව දෙවියන් වහන්සේ දිහා එක එල්ලේ බලාගෙන කැපවීමකින් යුතුව කරන්න වූ යාඥාවක් තමයි කන්නලව්ව කියන්නේ. මෙවැනි කාලයන් වලදී අපි කනස්සලු වෙනවට වඩා අපි පවුලක් විදියට ස්වාමින් වහන්සේ අපේ ජීවිතය කරපු දේවල් ගැන කල්පනා කරමින්. අපි සභාවක් විදියට ස්වාමින් වහන්සේ අප එකනෙක් කෙනගේ ජීවිතය කරපු දේවල් ගැන කල්පනා කරමින්. ස්වාමින් වහන්සට යාඥා කරන්නට වගේම ස්වාමින් වහන්සට කන්නලව් කරන්නට අපි කාලය යොමු කරන්නට කියලා පවුල්තුමා අපිට උපදෙස් දෙෙනවා. මෙවැනි යාඥාවන් ඇතුළෙන් මෙවැනි ස්තුතිපූර්වක යාඥාවන් ඇතුළෙන් මෙවැනි ස්තුතිපූර්වක කන්නලව්වක් ඇතුළෙන් මෙවැනි ව්‍යවසනයක් ඇතුළටට මුහුණ දෙන්න දෙවියන් වහන්සේ ලස්සන සමාධානයක් ඔබගේ මගේ ජීවිතය ඇති කරනවා කියලා දේවචනය පොරොන්දු වෙනවා. අපි මෙහෙම යාඥා කරද්දී දෙවචනය අපිට කියනවා සියලු නැනනුවන ඉක්මවා යන දෙවියන් වහන්සේගේ සමාධානය ක්‍රිස්සුස් වහන්සේ තුළින් ඔබගේ සිතුම් පැතුම් ආරක්ෂා කරන්නේය. අපි ආච්ඥා කරන්නේ අපි කන්නලව් කරන්නේ ස්වාමියූ දෙවියන් වහන්සේට එනිසාවෙන් අප අවට පවතින තත්ත්වයන් කුමක් වුවත් දෙවියන් වහන්සේට පුළුවන්න්නේ තත්ත්ව ඇතුළතදී අපිට සමාධානය ඇතුළත් කරන්න. අපි අවට තත්ත්වය මහා ගැඹුරු බැරෑරම්මුවත් ස්වාමින් වහන්සේට පුළුවන් අපි ඉන්න තැන උන්වහන්සගේ සමාධානයෙන් අප උපුරුවන්න. මේ සමාධානය අපට විස්තර කරන්නට බෑ. සමහරක් වෙලාවට මනුෂ්‍යයෙක් අපිව සනසද්දි හම්බෙන සමාධානය වගේ නෙමේ දෙවියන් වහන්සේ දෙන්න සමාධානය. අපිට හිතන්නට බෑ. අපිට කල්පනා කරලා ගන්නට බෑ. අපිට තර්ක කරලා හිතන්නට බැරි. ගැඹුරු පුදුම සමාධානයක් අපි යාඥාවෙන් මෙවැනි විවසන කාලයක් ඇතුළද ඉද්දී. ස්වාමින් වහන්සේ අපි තුළ ඇති කරන්නට යනවා. ස්වාමින් වහන්සේ අපිට හිතාගන්න බැරි ශක්තියක්. හිතාගන්න බැරි සමාධානයක් අපි එකන කෙනා තුළ වගේම අපේ පවුල් තුළ වගේ අපේ සභාව තුළ ස්වාමින් වහන්සේ ඇති කරන්නට යනවා. මේ කොටස මතක් කරද්දි මට බයිබලේ හම්බ වෙන ලස්සන චරිතයක් මෙ උදෑසන ඔබට මතක් කරන්නට කැමති. මේ තරුණ ගැටවරයා පුංචි කාලේ ඉඳන් ගත කරේ කැලෑවේ. මෙහෙම කියද්දී ඔබ දන්නවා මේ කවුද කියලා. මේ දාවිත් රජතුමා. ඔහු කැලෑවේ ගත කරේ. ඔහු එඬේරෙක් විදියට තාත්තගේ වගකීම ඔහු ඉටු කළා. ඒ වගේම දෙවියන් වහන්සේ ඔහුව රජෙක් විදියට පත් කළත් ඔහුගේ ජීවිතේ බොහෝ වෙලාවට ගත කරන්න සිද්ධ වුණේ කැලෑවක. ඔහුගේම අය ඔහුගේම ඥාතීන් ඔහුගේම මිත්‍රයන් සමහරක් වෙලාවට ඔහුට සතුරෙක් බවට පත් වුණා. නිදහසේ කොට්ටෙට ඔළුව තියාගන්නට බැරි වාතාවරණයන් වලට ඔහු මුණ දෙන්න සිද්ධ වුණා. කොයි වෙලාවෙදී ඔහුගේ ජීවිතයේ මරණයට අත්වේද කියන හිතන වෙලාවන් වලදී ඔහුගේ ජීවිතේ මුහුණ දෙන්න සිද්ධ වුණා. හැබැයි ඔහු ගීතාවලිය 23 ලියද්දී ලස්සනට මේ ගීතාවලිය 23 ඔහු සඳහන් කරනවා. ඔහු ගීතාවලිය 23 දෙක සහ තුන්වෙනි පදයන් මෙහෙම කියනවා. මරණය වැනි ගණාඳුර නිම්න මැදින් මාය මා ගියත් ඔබ මා සමග බැවින් මට කිසි බියක් නොවන්නේය. ඔබේ කෙවිට හා දණ්ඩෙන් මට සැනසිල්ල ලැබේ. ඔබ මාගේ සතුරන් ඉදිරියේ මංගල බෝජයක් පිළිවෙල කරදී මා සිරසතෙලින් ආලේප කරන්නේය. මාගේ කුසලාන දූතුරායන්නේය. සතුරු ඇවිල්ලා අමාරුකම් තියෙන වෙලාවකදී ඔහු කියනවා ස්වාමිනි මට ඒ දේවල් ඉස්සරහ ඉඳගෙන නිදහස කෑම කන්නට පුළුවන්. නිදහස කෑම කන්නට පුළුවන්. සමහරක් වෙලාවට මේ පණිවිඩේ ඔබ හද්දි ඔබගේ ව්‍යාපාර ගැන කල්පනා කරල ඔබ තුක්වෙන ඇති ඔබ කනස්සලු වෙන ඇති ඔබගේ අධ්‍යාපනය ගැන හිතල ඔබ කනස්සලු වෙන ඇති ඔබේ පවුලේ අනාගත බලාපොරොත්තු ගැන හිතල ඔබ මේ ව්‍යවසනය හමුවේදී ඔබ දුක්වෙන ඇති ඔබ කරදර වෙන ඇති ඔබ කනස්සලු වෙන ඇති සමහරක් වෙලාවට ඔබගේ පවුල්වලායට මේ ලෙඩරෝගේ වැලඳිලානං ඒ නිසා ඔබ කනස්සලු වෙන ඇති ඔබ දුක්වෙන ඇති නමුත් දේ වචනය අපිට කියනවා. ස්වාමින් වහන්සේගේ සමාධානය උන්වහන්සේ දෙන්ට යන උන්වහන්ස අපි ළඟ ඉන්න නිසා. එනිසා යාඥාව කන්නලව්යෙන් යුතුව ස්තුතිපූර්ුවකෝ අපි දෙවියන් වහන්ස ගාවට එනවා නම් ප්‍රේමවන්තේනි. මේ ධවිත්තුමා අත්දැකපු මේ අනගේ සමාධානය අපිට අත්දකින්නට පුළුවන්ගෙනවා. හොහු කියනවා මං මරණ සෙවනයේ මිටියාවත මැදින් ගමන් කරනවා. එහෙත් මම බයවෙන්නට යන්න ස්වාමිනේ ඔබ වහන්සේ මාර් සමගයි. මගේ සතුරන් මට පහර දෙන්න බලාගෙන කඳූරු බැඳගෙන ඉන්නවා. එහෙත් මට නිදහසේ බට්ටිකක් කන්නට ඔබ වහන්සේ අවස්ථාව දෙනවා. ඔබ මංගල භෝජනයක් මගේ ඉස්සරහා ඔබ සූදානම් කරලා තියෙනවා. මගේ කුසලානයද ඒවා ඉතිරිලා යනවා. මගේ හිස ඔබ වහන්සේ තෙලින් ආලේප කරනවා. දාවිත් රජතුමා මේ ගැඹුරු සත්‍යතාවය අල්ලගත්තා. ඔහුගේ යාඥාවන් ඇතුළති ගීතාවලිය පොත අපි අධ්‍යනය කරනවනම් ඔහුගේ ගීතිකාවන් ඇතුළෙද යාඥාව ඒ වගේම තමයි. ඔහුගේ ඒ ස්තුතිපූර්ුවක හදවත අපිට පෙවුණා. දෙවියන් වහන්සේ එවැනි යාඥාවන් හමුවේදී ඔහු සමගහිටියා. එනිසා මං ඔබව දහිරමත් කරන්න කැමති මේ උදෑසන. අපි අමාරු තත්ත්වයන් වලට මුහුණ දෙයි. නමුත් කනට්සලු නොවී පසුගිය ස්වාමින් වහන්සේ කරපු දේවල් ගැන හිතලා. ස්තුතිපූර්වකව යාඥාවෙන් කන්නලව්වෙන් අපි උන්වහන්සේ ඉදිරියමු. එවිට අපිට හිතාගන්නට බැරි සමාධානයක් උන්වහන්සේ අපි සමඟ තබන්නට යන්න යනවා. අපිට පුදුම සහගත සමාධානයක් අපි ඇතුළත අපේ පවුල ඇතුළතදී අපේ සභාව ඇතුළතදී උන්වහන්සේ තබන්නට යනවා. එනි සමන් ඔබට ආරාධනා කරනවා පවුලක් විදියට ඔබ යාඥා කරන්නට ආරම්භ කරන්න. සභාවක් විදියට ඔබ යාඥා කරන්නට ආරම්භ කරන්න. පෞද්ගලික ඔබ යාඥා කරන්නට ආරම්භ කරන්න. ඔබේ සිතුම් ඔබේ සිතුවිලි ඔබගේ ප්‍රාර්ථනාවන් ක්‍රිස්තුස් වහන්සේ තුළ ආරක්ෂා කරන්නට උන්වහන්සේ පොරොන්දුනා මේ යාඥාව තුළින්. යාඥාවේ ගැඹුරු ජීවිතයකට මෙම වියවසනය හමුවේ අපි ඇතුළත් වෙන්නට අපි සූදානම්බෙමු. අපි රජය අපිට දීලා තියෙන නීතිවලට අපි යටත්වෙමු. අපි හැම වෙලාවෙදිම ඒ නීතිවලට ගරු කරමින් කිතුුණුවන් විදියට අපේ වගකී මිටු කරන අතරතුරදිම අපි ගැඹුරු යාඥාවකට ස්තුතිපූර්වකව ගැඹුරු යාඥාවකට ගිහිල්ලා. ලෝකයේ කැළඹෙද්දී ක්‍රිස්සුස් යේසුස් වහන්සේ තුළ දෙවිපියාණන් වහන්සගේ සමාධානයට අපිට ගමන් කරන්න හැකිනම් ඔබගේ මගේ ජීවිත ස්වාමින් වහන්සේ මේ වියවසනය හමුවේදී ඉදිරියට අරගෙනයන් යනවා. එනිසා මං ඔබ වෙනුවෙන් යාඥා කරන්න. අපි මොහොතක් අපි යාඥාවෙන් නිදලා ස්වාමින් වහන්සේ ඉදිරියේ මේ කාලය අපි හමාර කරන්නට යනවා. අපි යාඥා කරමු. දෙවිපියාණනි අපේ ඔබ වහන්සේ ගාවට එනවා. ඔබගේ වචනේ අපිට දීලා තියෙන සහතිකය ගැන ස්තුතියි. අපි කනස්සලු වෙනවට වඩා අපි ස්තුතිපූර්කව ඔබ වහන්සේ ඉදිරියේ යාඥා කරනවනම් ඔබ වහන්සේ සූදානම් අපේ අභ්‍යන්තරේ අපේ අවට අපිට හිතාගන්න බැරි සමාධානයක් ඔබ වහන්සේ ඇති කරන්න. ඒ සහතිකයේ විශ්වාසය සමඟ අපි අද උදෑසන සභාවක් විදියට එක පවුලක් විදියට අපි ඔබ වහන්සේ ගාවට එනවා. ස්වාමිනී ලෝකයේ කැළඹිලා බලාපොරොත්තු විරහිත වෙලා ඉන්න වෙලාවකදී ඔබ වහන්සේ ගැන කල්පනා කරලා ඔබට ස්තුතිපූර්වකව යාඥා කරන්නට අපිට ඔබ වහන්සේගේ කරුණාව දාණය කරන්න දෙවි ස්වාමිනේ ඔබ සැබවින්ම පහුගිය දේවල් අපේ ජීවිතේ කරපු දේවල් අපිට මතක් කරලා ඔබ වහන්සේගේ ස්වභාවය තේරුම් අරගන්නට ඔබ වහන්ස අපට අනුග්‍රහය දක්වන්න. අපි එකනෙකෙන ඔබට බාර වෙනවා ස්වාමිනේ. අපිට ගැඹුරු යාඥාවේ ජීවිතයකට සුතිපූර්වක යාඥාවේ ජීවිතයකට අපිට ගමන් කරන්නට ඔබ වහන්සගේ අනුග්‍රහය දෙන්න දෙවි ස්වාමිනේ. කනස්සලු වෙන, බය වෙන, බලාපොරොත්තු විරහිත වෙන සිතුම් වලට වඩා ස්වාමින් දෙවියන් වහන්සේගේ මහා සමාධානය අත්දකින සිතුවිලි ඔබ වහන්සේ අපි තුළ ඇති කළ මැනව. ඒ උදෙසා අපි බාර වෙනවා කැප වෙනවා දෙවි ස්වාමිනේ ඔබ වහන්සේගේ අනුග්‍රහය අපට දානය කළ මැනව ස්වාමිනේ ඔබ වහන්සේගේ ආශිර්වාදය අපිට දානය කළ මැනව ඔබ වහන්සේගේ වචනේ ඔබ වහන්සේගේ පොරොන්දු මත ඒ සමාදානය අත්පත් කරගන්නට අපිට ආශිර්වාද කරන්න පියානෝය පුත්‍රයානෝය ශුද්ධාත්මයානෝ යන ත්‍රියක දෙවියන් වහන්සේ ඔබ මා සැම සමග වන සේක්වා ආමෙන් ඔබට ජේසු පීටයි